දුනීතල හදන අය Tamanට ඕන විදිහට දුන්න නමනවා. වඩු වැඩ කරන අය Tamanට උවමනා වෙන විදිහට ඒ දැව වලින් වැඩ කටයුතු කරනවා වගේම පඬිතයා කියන නුවණකාරයා තමාව দমনය කරගන්න. සදාවන්ත එනතුනේ අද අපේ අර සතිපට්ඨානයේ කියන මාතෘකාව කේන්ද්‍රගත කරගත්ත ධර්ම සාකච්ඡා වාරයටයි සම්බන්ධ වෙලා ඉන්නේ. අදට තියෙන 24 වෙනි ධර්ම සාකච්ඡාව භාවනා උපදේශය. ඉතින් 23 වෙනි පෞගිය වතාව එක ගැන කතා කළොත් අපි සම්පජඤ්ඤ කියන කොටසට පාතබලා මේ සම්පජඤ්ඤ කොටසේ මුල්ම සතිය කතා කරේ භාවනාව ඔස්සේ යන ගමනේදී මේ කියන සම්පජඤ්ඤ කියන වචනය විස්තර වෙන අවස්ථා මොනවද කියලා ත්‍රිපිටකය තුල දෙවෙනි සතියේදී කතා බහට ලක් කරන්න උත්සාහ කළේ ඒ කියන සම්පජඤ්ඤ කොටස භාවනාවේදී අපිට මුණ ගැහෙන හැටි ගැන මුණ ගැහෙන්නේ කොහොමද කියන එක ගැන එහෙම කතා බහ කරලා පෞගේ සති අවසාන වෙනකොට දේශනාවේ හමාර හරිය වගේ වෙනකොට ඔයයන්ට මතකයක් ඇති අපි කතාවට ලක් කළා සාමාන්‍ය ජීවිතයේදී එදිනදා කටයුතු කරනකොට ඒ කටයුතු කරන අතර ඒ කරන කටයුතු වලදී මොන මොන දේවල් වලද අපිට සිහිය තියෙන්නේ කියලා මොන මොන காரணාවන් වලටද අපිට සිහිය පවතින්නේ කියන එක ගැන විමර්ශනය කරන්න කියලා කතා බහට ලක් කරා කියලා වැටෙන සමහර විට මතකයක් ඇති. එතකොට අදට ප්‍රස්තුතේ එතනින් ගත්තොත් ඔය සාමාන්‍ය ජීවිතයේදී අපි කතා බහ කරන එක හෝ කතා බහ නොකරන එක අතපය හසුරවන එක අතපය එක තැනක තියාගෙන ඉන්න එක හැම ආහාරයට ගන්න එක ඒ කැම රස විඳින එක මොන හරි රූපයක් දිහා හෝ රූප දිහා බලන එක හෝ අහන එක මොන හරි දේවල් ස්පර්ශ කරන එක ඒ ස්පර්ශය දැනගන්න එක ආදී කාරණාවල් හැම එකක්ම තුල සතිමත් වෙන්න ඕන විත්‍යයි තථාගතයන් වහන්සේගේ උපදේශය. හැබැයි ඕක කරන්න අපිට අර මම මුලින් ඉඳලම කිව්ව එකක් තමයි ওই හැම එකක්ම එකපාරකට අල්ලගන්න ගියොත් ඒ හැම මොහොතකදීම ඒ හැම දෙයකදීම සිහියෙන් ඉන්නවා කියන එක කරන්න ගියොත් ඕක එපා වෙන්න තියෙන සම්භාවිතාවය 199%කට එහා වෙන්න පුළුවන්. මොකද අපි සාමාන්‍ය ජීවිතය තුළ කරන හැම වැඩක්ම ඒ දෙයටම යොමු කරපු අවධානයෙන් යුක්තව වෙන මොනවාත්ම දෙයකට යොමු වෙච්ච අවධානයක් නැතුව වැඩ කටයුතු කරපුවා නෙවෙයි. අද වෙනකොට ලෝකයේ කතා බහ කරන අලුත්ම වැඩ කටයුතු කරන ක්‍රමයට ඉංග්‍රීසියෙන් කියන්නේ মালටි ටාස්ක් එක වෙලාවකට වැඩ කීපයක් කරන්න. එතකොට මේක සමහර විට තේරෙන්න පුළුවන් සතිපට්ඨාන ක්‍රමය කියන එකට සම්පූර්ණ පටහැනි කතාවක් නේද කියලා. හැබැයි કોઈ දේ පටන් ගත්තා නම් මමතා අපිට කරන්න පුළුවන් එක දෙයකින් අපිට අල්ලන්න පුළුවන් එක කාරණාවක් ඔස්සේ ඕක කරන්න පටන් ගත්තා නම් එහෙම ඒ කරන එක කාරණාව හින්දා සිහිය පුරුදු කරන්න භාවිතා කරපු එක දේ හන්දා Tamanගේ ජීවිතය තුළ තියෙන අනිත් කාරණා හැම එකකටම වගේ ওই සිහියේ ආලෝකේ ගලාගෙන යන්න පුළුවන්. සූත්‍රවලත් ඔක ඔය විදිහටම තථාගතයන් වහන්සේ දේශනා කරා. මේ ධහමට එන කෙනා යම්කිසි පොඩි කාරණාවක් ඉගෙනගෙන ඒ කාරණාව පුරුදු කරනවා ඒ අනුසාරයෙන් මුළු ධර්ම මාර්ගයේම සම්පූර්ණ කරගන්නවා කියලා. සූත්‍රාගෙන බලන්න සම්නිච්චනිකාය සහ අඟුත්තනිකාය. ඕකට මං හැමදාම ගන්න උදාහරණය තමයි මගේ භාවනාවේ ආචාර්යවරයා කෝපේ. සතිය හම්බෙච්ච මුල් කාලේ මට තේරුණේ ඔයතු වගේම තමයි අපි හැමෝම වගේම තමයි එහෙමනම් දිහිය කියන එක පැය 24ෙම හැම දෙයකදීම පුරුදු කරන්න ඕන කියන අදහසෙම තමයි මම හිටියේ. හැබැයි එහෙම හිඳලා එහෙම කරන්න පටන් ගත්තාමයි තේරුණේ. ඒක හිතන තරම් සිම්පල් නෑ සරල නෑ කියලා. ඊට පස්සේ මට මේක කරන්න ලේසිම කාරණාව අල්ලගන්න ඕන කියන තැනට හිත ආවා. බැරි තැනින් පටන් ගන්නවට වඩා පුළුවන් තැනින් පටන් ගන්න ඕන කියලා. මොකද එතකොට මේ ගමන තුළ යම්කිසි උද්වේගයක් එන්න පුළුවන්. මොකද ඒ ඒ ගමන තුළ යම්කිසි වර්ධනයක් තියෙන හින්දා. මම ආරන්නේ ඉන්නකොට දවසේ අනික හැම වෙලාවකම අසීහිය තිබ්බා වෙන්න පුළුවන්. අසීහිය කියලා කියන්නේ මේකයි මම තා වැඩක් කරනකොට තව මොනවා හරි සිතුවිලි ඇවිල්ලා හරදර වුණා වෙන්න පුළුවන්. ඒ කරපු දේ 100%ක්ම දැනුවත් කමෙන්ම ඊටාමතාම ඕමනායෙම තිබ්බා කරේ නැති වුණා වෙන්න පුළුවන්. කියපු කතාව කියනකොට 100%ක්ම තීරුම් අරගෙනම ඒ වචනය කතා නොකලා වෙන්න පුළුවන්. හිතන සිතුවිල්ල කොහොමත් එහෙමයි. ඔහේ හිත හිතා හිටිය වෙන්නත් පුළුවන්. මේ තමයි ඇත්තම කතාව. නීදාවිගේ මුල ඇත්ත. මම හිතනවා මෙතනින් අනිත් ඇත්තත් ওই කියන ස්වභාවයට වඩා වෙනසක් නැහැ කියලා. නැති විය යුතුයි. ඒවට කරන්න පුළුවන් කමක් තිබිච්ච පොඩි වැඩක් තිබ්බා මම තීරුම් අරගත්ත හැටියට ඒක තමයි කෝපේ තියෙන වෙලාව. මගේ භාවනාවේ ආචාර්යවරයා කෝපේ. බුදුජානන් වහන්සේ තමයි මේ ඔක්කොම කරේ. මා මහාන උපසම්පදා කරේ යම් පිටි අනුනායක මහාන අනුනායක හමුදුර තමයි අපත් වෙච්ච ඒ වුණාට භාවනා ගමන තුලදී මට මේක ගැන්නුවේ කෝපේ. භාවනාවේ මුල්පත පෙරළුවේ පුතංචා හාමුදුරුවන්ගේ හිතට ආහාර කියන පොත තමයි උන්වහන්සේ තමයි එතකොට මගේ භාවනාවේ මුල් ආචාර්යවරය. සිහිය කියන එක ස්ථිර කරලා දුන්නේ හේන පොළ නායක හාමුදුරුව තමයි. හැබැයි භාවනාව කියන එක තුල මගේ ජීවිතය පැත්තෙන් ප්‍රායෝගිකව මට මේ දේ උගන්වන්න කෙනා කෝපේ. කෝපේ බිම තියෙන වෙලාව ඊළඟපස ටිකක් වලදලා හරි වතුර ටිකක් වලදලා හරි කෝපේ බංකුඩින් හරි මේසි උඩින් හරි තියෙන වෙලාව මම හිතා මතාම ඕමනායම කරා. තප්පර 2යි 3යි එකට ගිහින්. සමහරකට තප්පරයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ඕමනායම කළා. යම් වෙලාවක මට තේරුණොත් එහෙනම් මම අද කෝපේ තිබ්බේ සිහියෙන් නෙවෙයි කියලා. මං ආපහු කෝපේ උස්සලා ආපහු සිහියෙන්ම තිබ්බා. මං හිතනවා ඒ වගේ පුහුණුවක් අපි කළ යුතුමයි කියලා. හේතුව මේකයි. අපේ ජීවිතේ මොකක් හරි තියෙන වැරැද්දක් හදාගෙන ජීවත් වෙන විදිහක් අපි ඉගෙන ගත්ත කියලා උදාහරණයකට ගමු. හැබැයි ඒ වගේ වැරැද්දක් කෙරෙන්න එන ඊළඟ අවස්ථාවේදී අපේ හිත අපිට කතා බහ කරලා කියනවා අනිවාර්යයෙන්ම මතක් කරලා දෙනවා. ඔකට ඉංග්‍රීසියෙන් කියන ඔප්ෂන් කියලා. එහෙම නැත්නම් මාර්ග දෙකක්. එකක් තමයි පරණ පුරුදු අර සාංශාරික දුක හදාගත්ත විදිහට කරන්න පුළුවන්. ඒ එක. දෙවෙනි එක තමයි කාගෙන් නමුත් ධර්මය අහලා හෝ නිවැරදි දේ තේරුම් අරගෙන අර එකවතාවකදී කරපු නිවැරදි විදිහකුත් තියෙනවා. යහපත් විදිහකුත් තියෙනවා. ඒ විදිහට කරන්නත් පුළුවන්. හැබැයි අපේ තියෙන උකටලීකම කියන කම්මැලිකම ප්‍රධාන වෙලා අර නිවැරදිව කරපු ක්‍රමයට පයින් ගහලා අපි වැරදි ක්‍රමයට කළා කියලා හිතන්නකො. තුන්වෙනි වතාවේදී ඒ වැරද්ද අපේ අතින් කෙරෙන්නේ එනකොට ඒක වැරදි වචනයක් කියවෙන්න එනවා වෙන්න පුළුවන් වැරදි විදිහට බලනවා වෙන්න පුළුවන් වැරදි විදිහට අහනවා වෙන්න පුළුවන් වැරදි විදිහට හිතනවා වෙන්න පුළුවන් වැරදි විදිහේ අදහස් දරනවා වෙන්න පුළුවන් වැරදි විදිහට වැඩක් කරනවා වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැත තුන්වෙනි වතාවේදී අපේ හිත අපිට ආයෙ මතක් කරලා දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට සම්භාවිතාවේ 90 ගණනකට එහා ඔයාට මෙහෙම මාර්ග දෙකක් තියෙනවා කියලා හේතුව හිත දන්නවා මෙයාට එහෙම අලුත් පාරක් ගැන කිව්වට පළක් නැහැ කියලා. අහලා තියෙනවද බණ පොතේ මෙහෙම වචනයක්? කනාවෝමා උපච්චක කනා සීතා හිසෝ චන්ති කියලා. ක්ෂණයක්. හින්දා යම් කෙනෙක් ඒ ෂණයෙන් ප්‍රයෝජනෙ ගත්ත හින්දා එක තප්පරෙන් එක මොහොතින් ප්‍රයෝජනෙ ගත්තොත් ඒ කෙනා යහපතට යනවා. කනා සීතා හිසෝ චන්ති. ඒ ෂණය කියන දෙයින් ඒ ෂණයෙන් ඇති කරගන්න තිබිච්ච යහපත නැති කරගත්තා නම් කවුරු හරි කෙනෙක් එයා ශෝක කරනවා. මේ දෙක අතර පරතරේ ක්ෂණයයි. ඒකින්ද ওই ගාථාමට හම් වෙලා තිබ්බින්ද මම වැරදි විදිහට කෝපේ දඩෝම් ගාලා තිබ්බනම් ඉතින් සමහරක ඒක අනිත් පැත්තට තේරෙන්නත් පුළුවන්. මේ හම්දුරු කිසි සංවරකමකුත් නැහැ කියලා. ඇත්ත සංවරකම නැහැ කියන්නේ සිහිය නැහැ ඒක. නමුත් ආපහු මම කළා ඒක. එක්ක කට්ටියකින් සමාවත් අරගෙන ආපහු මං කෝප් කරගෙන සද්දයෙන් නැති වෙන තියෙනවා. විශ්වාස කරන්න ඔය කියන එක මං අවුරුදු ගාණක් පුරුදු කළා. ඕක විතරයි. දවසේ අනික වැඩ කටයුතු කරනකොට මං සිරපු දෙක තියෙන තැන දන්නේ නැහැ. ඉන්න පුළුවන්. සමහරක් වෙලාවට. උඩේ තියපු තැන දන්නේ නැති වෙන පුළුවන්. ගිහි කාලේ නම් තිබිච්ච ලොකු ප්‍රශ්නයක් ඕක. උඩේ තියලා ඉන්නේ බස් වල. අම්මා තමයි ඕක හොයන්නේ ඊට පස්සේ. වැස් වෙනකොට මතක් වෙනවා. ප්ලේන්ස් උඩ හරියටම තුකො. අපි කාටත් එහෙම වෙන්න පුළුවන්. සමහර විට ෆෝන් එක අමතු වුණාම අපේ කට්ටියට කෝල් එකක් ගන්නවා කොහෙද තියෙන්නේ කියලා ඔයා. මම කියනකොට ඔය ඇත්ත ගාවත් ඇති ඒකට සාධාරණ වෙන ප්‍රායෝගික උදාහරණ කිව්වේ නැතුවාට. හැබැයි මං කාලයක් මේ විදිහට අර කෝපයේ තියෙන එකම අරමුණු කරගෙන ඒ වෙලාවට විතරක් යොමු කරපු සිහියෙන් හොඳ අවධානය ඒක කරන්න පටන් ගත්තාම මගේ හිත මට උගන්වන්න පටන් ගත්තා පාතරේ තියෙන වෙලාවටත් ඒකත් ඒ විදිහට තියන්න ඕනේ නේද ලේන්සුව තියෙන වෙලාවට කුඩේ තියෙන වෙලාවට පෙරප්පු දෙක ගලවන වෙලාවට දැන් පහසු වෙන්න ගිහිල්ලා සබන් කෑල්ල තියෙන වෙලාවට රත්නජල බ්‍රෂ් එක තියෙන වෙලාවට බුදුරජාණන් වහන්සේට මලක් කඩලා පූජා කරන්න යනවනම් ඒක තියෙන වෙලාවෙදිත් පවා සිහියෙන් කරනවා නම් හොඳයි නේද කියන තැනට මාව තල්ලු වෙලා තිබ්බා හැබැයි ඒ කියන කාරණාවන් වලට මම මුලදී හිතලා තිබ්බේ නැහැ මම සිහින් කරනවා කියලා. ඔන්න ඕකයි මේකේ කතාව. මම කියන්නේ ඒකයි මේක අපි අර ඔක්කොම එකපාර කරනවා කියන අදහසින් ගියොත් එහෙම මේක එපා වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. නමුත් අපේ තියෙන ප්‍රමාණය තීරුම් අරගෙන අපිට දරන්න පුළුවන් ප්‍රමාණය තීරුම් අරගත්තා නම් එදිනෙදා ජීවිතයේ තියෙන එක වැඩකට දෙකකට එකකට ඇති ඇතරම මගේ අත්දැකීම එකයිනේ. එක කාරණාවකට සිහිය පුරුදු කරන්න පටන් හැබැයි කාලයක් තිස්සේ කරන්නේ අමතකුණාන් ප්‍රශ්නයක් නැහැ කාලයක් තිස්සේ කරන්නේ එහෙම කාලයක් තිස්සේ පූර්ණේ කරගෙන කරගෙන යනකොට ඒ තුලින් ජීවිතය තුළ තියෙන අනිත් දේවල් ටික සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා ධර්ම මාර්ගය කියලා කියන්නේ පින්නොතනේ මේක ඉගෙන ගන්න එකක් නෙවෙයි පොතේ පතේ කියලා ඉගෙන ගන්න තියෙන ධර්ම කාරණා ගොන්නක් නම් නෙවෙයි පැහැදිලිවම කියන්නේ මේක අපේ ජීවිතයට ප්‍රායෝගිකව සම්බන්ධ කරගන්න අභ්‍යාස මාලාවක් මේක. ඉතින් මේ අභ්‍යාස මාලාව තුල පහුගිය සතිය වෙනකොට ওই සම්පජන්‍ය කොටසදී අපි සාකච්ඡාවට ලක් කරේ සාමාන්‍ය ජීවිතයේදී කරන වැඩ කටයුතු වලදී උරගාල බලන්ට කියලා යෝජනා කළා කියලා දුන්නා මොන වෙලාවටද සිහිය තියෙන්නේ මොන වෙලාවටද සිහිය නැත්තේ අතපය දිගාරනකොට සිහිය තියෙනවද හැඳුම් අඳිනකොට සිහිය තියෙනවද හැඳුම් ගලවනකොට සිහිය තියෙන්නේ ඈ බලනකොට සිහිය තියෙනවද? ආනකොට සිහිය තියෙනවද? මොනවා ආනකොටද සිහිය තියෙන්නේ? මොනවා ආනකොටද සිහිය නැත්තේ? මොනවා බලනකොටද සිහිය තියෙන්නේ? මොනවා බලනකොටද සිහිය නැත්තේ? අන්න ඒ වගේ Tamanගේ ජීවිතය තුළ තියෙන හැම පැතිකඩක්ම හොයලා බලන්න, සම්මර්ෂණය කරලා බලන්න, විමර්ශනය කරලා බලන්න. ඒකේ අවසාන උදාහරණයක් නෑ අවසානම කාරණේ හැටියට තමයි අපිට හම්බ වෙන්නේ. අපි සිහිය පිහිටුවාගෙන තියෙනවා එහෙනම් මේ මේ කාරණාවන් වල හැබැයි මේ පිහිටුවාගත්ත සිහිය පවත්වාගෙන තියෙන්නේ සම්පජඤ්ඤ හිඳයි කියන්නේ. පිහිටුවාගත්ත සිහිය පවත්වා ගන්න උපකාර කරන්නේ සම්පජඤ්ඤ. භවනාවට આવොත් පරයන්කයකදී වේදනාවක් දැනුණා නම් කොහේ හරි ඉදෙන්න පටන් ගන්නකොට හෝ ඒකත් එක්ක ඉන්නකොට එතකොට පටන් ගැනීම කියන කිවරක් වෙලා තියෙන්නේ. ඒ වේදනාවත් එක්ක ඉන්නකොට හිතන්නකෝ දනිස්සට දෙනවා කියලා. ඒ වේදනාවත් එක්ක ඉන්නකොට දැන් පටන් ගැනීම ඉවර වෙලා දැන් එතකොට දැන් මේ වේදනාව ගලාගෙන යන මොහොත තියෙන්නේ. ඒ ගලාගෙන යන කාලේ. මොකද අපිට දැනෙන්න පුළුවන් තේරෙන්න පුළුවන් දැන් වේදනාව එක්ක අඩු වෙනවා එක්ක වැඩි වෙනවා. එක්ක වැඩි වෙලා අඩු වෙලා යනවා. ඒ ඒ හැම අවස්ථාවකම අපි සතියෙන් නම් හිතේ මේ වේදනාව දැනගැනීමෙන් වාසය කළා නම් ඒ වේදනාව දැනගැනීමෙන් වාසය කරලා තියෙන සම්පජඤ්ඤයට පින් සිද්ධ වෙන්න තමයි. සම්පජඤ්ඤය හින්දා තමයි. මොකද සම්පජඤ්ඤය තුල තියෙන ලක්ෂණය තමයි විදිතා වේදනා උපපජ්ජන්ති විදිතා උපට්ඨහන්ති විදිතා බතං ගච්ඡanti වින්දනය කරමින් දැනගනිමින්ම සැප හෝ වේවා දුක් හෝ වේවා ආනාපානය වගේ තියෙන හරි උපේක්ෂා සාගත හෝ වේවා වේදනාවක් වින්දනයක් හැටිවීම දැනගන්නවා පැවතීම දැනගන්නවා නැත්නම් පෞද්ගලික ස්වභාවය තුළ වෙනස සමහර විකාන්තු ගන්න පුළුවන් වෙයි නැතිවීම නැති වෙලා ඉවරයක් වෙලා යම් දෙයක් එතකොට සතිය කියන එක අපිට පැවතිලා තියෙන්නේ සම්පජඤ්ඤතියෙන් හින්දායි. සම්පජඤ්ඤ තිබිච්ච හින්දායි. ඒ වුණාට භාවනා ගමන තුලදී ඔයයන්ට ඔය කියන වේදනාව හෝ ආනාපානේ හරි කමන්නේ දැනෙන්න පටන් ගන්නකොටම නැත්නම් ආශ්වාසය නාසිකාග්‍රය තුලින් ඇතුළට එනකොටම අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. සමහරක් විට ආශ්වාසයේ අවසාන කොටස තුලදී හුස්ම ගැනෙන බව තේරෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නකුත් නැහැ. ඒ තමයි අපිට සිහි නුවණ කියන එක තේරෙන්න පටන් ගන්න. ඇත්තම කියනවා නම් අපේ සිහිය කියන එක සම්පජඤ්ඤයක් බවට පරිවර්තනය වෙලා තියෙන එතනදී. සිහිය කියන එකට එතකොට පරිපූර්ණ වෙන්න ඕන දෙයක්. අරගෙන බලන්න සතිපට්ඨාන සංයුක්තේ සම්පජඤ්ඤ පබ්බේ දින සූත්‍ර සතිය පරිපූර්ණත්වයට ආවට පස්සේ තමයි සම්පජඤ්ඤ ඇති වෙන්නේ. සිහිය කියන එක තියෙනවා. නමුත් ඒ සිහියේ පරිපූර්ණත්වයකට එන්න ඕන. සිහිය තියෙන බව තේරුණාට පස්සේ තමයි අන්න එතනයි තියෙන සම්පූර්ණයි. එතකොට සාමාන්‍ය ජීවිතයේ අපි කටයුතු කරන්න පුළුවන්. ඒ වැඩ කටයුතු කරන එක තේරුණාම තමයි තේරෙන්නේ. අම මේකයි දැන් කරන්නේ කියලා. මට මතකයි ලඟරට ගිය මුල් කාලේ ඔය දර හොයන්න එහෙම දැන් යන්න එනවනේ තීරීම හදාගන්න. ඇලේ යනකොට මම කැලේ ඇවිදලා ඇවිදලා කල්පනා කරා ඇයි මං කැලේට ආවේ? සමහරකට පටිච්ච සමුප්පාද කල්පනා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ධාතු මනසිකාර කරනවා වෙන්න පුළුවන්. නවසීවතික කරනවා වෙන්න පුළුවන්. මොනවා හරි කමක් නෑ වෙන වෙනම ලෝකෙක ඉඳලා තියෙන්නේ. හැබැයි එතන නෑ. ආපු දේ මොකද්ද කියලා දන්නේ නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි. මම ආපහු කල්පනා කරන ඇයි ඇත්තටම මං කැලේට ආවේ? නමුත් සතිපට්ඨානයේ හින්දා තමයි මාව මේ ලෝකයට සජීවී වුනේ. සහ අපිව මේ ලෝකයට සජීවී වෙන්න පටන් ගත්තා. එතකොට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ ඇඳුම් අඳිනකොට මම ඇඳුම් අඳිනවා කියනවා. කතා කරනකොට ඕම කතා කරනවා කියනවා. නිහඬව ඉන්නකොට ඕමම නිහඬව ඉන්නවා කියනවා. වැසිකිලි කැසිකිලි කරනකොට ඕමම වැසිකිලි කැසිකිලි කරනවා කියනවා. බලනකොට ඕමම බලනවා. බලන්නේ නැත්නම් නෑ මම බලන්නේ නෑ. ඒ කියන දේ අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සිහිය තිබ්බොත් තමයි. මොකද සිහිය තිබුණාම විතරයි අපි සජීවී වෙන්නේ මේ ලෝකයට අපි මේ කරන දෙයට වර්තමාණයට එහෙම සජීවී වුණොත් විතරයි අපි තීරුම් ගන්න අපි මේ දේ දැන් කරමින් පවතින. එතකොට භාවනා ගමන තුල අපිව හැදෙන්නේ ඇත්තටම කියනවා නම් අර අවංකකම කියන වචනයට කිට්ටු වෙන පාරක් තමයි. එනේ පුලනායක හඳුරත් පොතේ තියෙන විපස්සනාවට තවත් නමක් කියනවනම් අවංකකම තමයි හරියන්නේ කියලා. ඇත්තටම මාතෙක් පිළි. ඒක මම පිළිගන්නවා. ඒක හරි කතාවක්. එහෙම වුණාම තමයි අර තථාගතයන් වහන්සේලා සහ උන්වහන්සේගේ ඒ ධර්ම අහලා ප්‍රයෝජනයක් ගත්ත මහරහතුන් වහන්සේලා දේශනා කරනවා එයතෝ යථාකාරී තථාවාදී යථාවාදී තථාකාරී කිය. කරන දේ කියන කියන දේ කරන අය කියලා. ඇත්තනේ කතාව. මොකද ඒ ඇතුළ ඉන්නේ සිහිය සහ සම්පජඤ්ඤය තුල හින්දා. එතකොට බලන්න පින්නතුනේ මේ කියන සිහිය පිහිටවීම තමයි අපිව සම්පජඤ්ඤයට අරගෙන යන්නේ. එතකොට සාමාන්‍ය ජීවිතය තුළ තියෙන ප්‍රශ්න වලටත් මේක නම් උත්තරේ. බහුගේ වතාවකදී ඔක් මම කිව්වා මේ සම්පජන්‍ය තමයි අපේ ජීවන ප්‍රශ්නයට නැත්නම් මේ සාංශාරික දුක කියන එක හඳුනා ගන්න ඒ දුකෙන් නිදහස් වෙන්න අපිට කියලා දෙන පාර කියලා. එවනම් ඒ පාර එළි වෙන විදිහක් තියෙනත් ඕන. බලන්න ඇත්තටම සිහිය තිබුණාම යම් කිසි වෙලාවකදී අපි හඳුනාගත්තා නම් භවනාවකදී කියන්නකො ඔව් මම කල්පනා කරනවා කියලා කල්පනාවට හිත යනවා නම් හිත දුවනවා නම් සමහරක් හිතේ කල්පනාවට හිත යන්නේ රාගයක් ඔස්සේ වෙන්න පුළුවන්. හෝ ද්වේෂයක් ඔස්සේ වෙන්නත් පුළුවන්, මෝහයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ රාගයයි ද්වේෂයයි කැටි වෙච්ච කාරණාවක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් හඳුනාගත්තා නම් ඔ මෙහෙම එකක් සිද්ධ වෙනවා කියලා එතන තමයි අපි දැන් මම දුක හදාගන්න වැඩපිළිවෙලක ඉන්නේ කියලා තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තාම අපි ඉගෙනගෙන තියෙන දේ තමයි දැන් එතන තියෙන රාගය නම් අසුබ වඩට. ඒක හරියටම හරි පැහැදිලිටම හරියටම හරි. ද්වේෂය නම් මෛත්‍රිය වඩන්ට. මෙහෙම නැත්නම් ඒහා සමාන මොනවා හරි භාවනාවක් කරන්න ඕන. මෝහේ නම් තියෙන්නේ අනපන ගොඩක් හොඳයි. නමුත් ඔය කියන සිතුවිල්ල ඇති වෙන්න ප්‍රභවයේ හැටියට තිබුණා වෙන්න පුළුවන් අපි දැකපු රූපයක් හෝ අහපු සද්දයක් හෝ ආපු මතකයක්. ඒ මතකය ආවට පස්සේ හෝ ඒ සද්දය ඇහුනට පස්සේ හෝ ඒ රූපය දැක්කට පස්සේ අපේ හිතේ ඔන රාගයේ ඔස්සේ යන සිතුවිලි හෝ සංකල්පනා මැවෙන්න පටන් ගන්න පුළුවන්. ආරම්භ වෙන්න පුළුවන්. නමුත් අපිට නොතේරි. බොහොම පොඩි මට්ටමක. හෝ ද්වේෂ සංඛාර වගේ දේවල් ඉතින් ඇටිවි ඇටිවි තියෙන්නත් පුළුවන්. ඕකේ එහෙම ද්වේෂයක් හෝ රාගයක් හෝ මෝහයක් හෝ තියෙන විත්‍ය තේරුන්නේ යම් වෙලාවකට පස්සේ නම් ගොඩක් වෙලාවට පස්සේ ඒක තමයි තේරෙන්නේ. අපි ඔන්න ඒකට සාපේක්ෂ වෙන විදිහ භාවනා අරමුණකට යන්න හිතනවා. ඒක වැරදි නෑ හරි. නිවැරදි නමුත් අර දැක්කා වගේ රූපයක් ආයෙත් දැක්කොත් ඒ ඇහුණා වගේ සද්දයක් ආයෙත් ඇහුනොත් ඒ හිතුණා වගේ සිතුවිල්ලක් ආයෙත් හිතුනොත් පරණ පුරුදු රාගයට හෝ ද්වේෂයට හෝ මෝහයට හිත යන එක නතර වෙන්නේ නැහැ. එතකොටත් අපි කරන්නේ මොකද්ද? අර විදිහට අසුබ වඩනවා හෝ මෛත්‍රී වඩනවා හෝ මොකක් හරි ආනපන වඩනවා හෝ මොකක් හරි හිඳ භාවනාවකට යනවා. වැරදිත් නැහැ. නමුත් මුලක් තියෙනවා ඒ මුලට උත්තර හොයලත් නැහැ. එතකොට සම්පජන්‍ය තුලදී අර සිහියේ ලක්ෂණ හඳුනා ගැනීම කියලා කියන මතකයත් එක්ක අපිට අහුණා නම් ඔය කියන වේදනාව හරි විතර්කය හරි සංඥාව හරි ඉවරයක් වෙලා යන්න කිට්ටු වෙනකොට නම් අපිට මතක් වෙන්නේ අන්න සම්පජන්‍ය උගන්නන පින්නතුනේ ආපස්සට එන්න. මේකේ මුල ඔහේ නෙවෙයි වෙන තැනක තියෙන්නේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ උගන්වන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි ආපස්සට අපේ හිත ගන්න ආපස්සට එන්න ඉගෙන ගන්න වෙනවා. ඒ ආපස්සට එනකොට තමයි එතකොට හම්බ වෙන්නේ දැන් අපි ගාව ඵලයක් නේ තියෙන රාගය කියන ඵලෙන්නේ තියෙන්නේ. ඒ ඵලය ඇති වෙන්න වෙච්ච හේතුව මොකද්ද කියන එක අන්න එතන ඇති. එතකොට දුක ඇති වෙච්ච හේතුව හම්බ වෙන්න පුළුවන් සම්පජඤ්ඤ ඔස්සේ තමයි. මම ආයෙත් කියන්නම් දුක ඇති වෙන්න හේතුව ඒ දුක කියන කාරණේ මොකක්ද කියන එක ඒ දුකේ ආරම්භය අහුවෙන්නේ සම්පජඤ්ඤයෙන් තමයි. ඒ දුක ඇතිවීම කියන කාරණේ මෙහෙමයි සිද්ධ වුනේ එහෙම නැත්නම් රූපේ දැක්ක හිඳයි සද්දේ අහපු හිඳයි අර විදිහට හිතිච්ච හිඳයි හෝ ඒ ආකාර දෙක ආරම්භයක් හිඳයි සිද්ධ වුනේ කියලා තේරුණා නම් ඒ දුක වැඩෙන්න හේතු ඊළඟට තේරෙන්නත් පුළුවන්. වෙන මොකක්වත් නැහැ ඒකට අපි මනාප වෙනවා. රාගය නම් රාගයට මනාප වෙනවා රාගයේ පැත්තෙන් හිතන්න ද්වේෂය නම් ද්වේෂයට මනාප වෙනවා ද්වේෂයේ පැත්තෙන් හිතන්න මෝහය නම් ඒකත් ඒකම තමයි මෝහයේ පැත්තෙන් ඒතර කැමතියි එක්ක හිතන්න එක්ක සංඥාවල් ඇති කරගන්න එක්ක වින්දනය කරන්න හැබැයි ওই තුන එකම එකම කාරණාවක තියෙන තුන් පැත්තක් හැබැයි යම් වෙලාවක යම් කෙනෙක් ඌමනාකම තියෙනවා නම් ওই දුකෙන් නිදහස් වෙන්න අන්න එතකොට කරන්න තියෙන්නේ ওই කියන සම්පජඤ්ඤ උස්සේම මේ දුක ඇති වෙච්ච තැන අල්ලගන්න එක තමයි ඒ දුක පවතින්නේ කොහොමද කියලා තේරුම් ගන්නෙම තමයි. ඒ නැති කරන නැති කරන්න උමනා කරන වෑයම මොකද්ද කියලා තේරුම් ගන්න එක තමයි. ඒකට කරන ක්‍රියාත්මක කිරීම මොකද්ද කියලා තේරුම් ගන්නෙම තමයි. ඒවත් අපේ චතුරාර්ය සත්‍ය කියන එකට තල්ලු කරලා දාන්නේ මේ සම්පජාඤ්‍ය සම්පත. ඒ විදිහට භාවනාව තුළදී අපි ඉගෙන ගත්තොත් සිහිය පුරුදු කරගෙන සිහිය දියුණු කරගෙන ඒ සිහියට අහු වෙන තැන හොඳට තේරුම් ගන්න උත්සාහ කළොත් ඒ සිහියේ තියෙන වර්ධනයත් එක්ක තේරෙන්න ගනීවි පින්නතුනේ මේ මට අහු වෙලා තියෙන්නේ වේදනාව ඉවරයක් වෙලා යන්න හදන කොටයි. ඒක තමන්ගේ මතකයේ තුල තිබේවි. මේ සිතුවිල්ල ඉවරයක් වෙලා යන්න හදන කොට. ඒ නැත්නම් කමඨාන් වාර්තාවල ඔබ තියෙනවා. ආම්ඳුරනේ සිතුවිල්ල ගිහිල්ලා තියෙනවා කියලා තේරුණා. ගිහිල්ලා ගොඩක් වෙලාවකට පස්සේ. ඒකේ තේරුම සිතවිල්ල යන්න පටන් ගත්ත විදිහ අපි දැනගෙන තියෙනවා. නමුත් නොටිස් වෙලා නැහැ. ඒක හරියට ස්පර්ශ වෙලා නැහැ. හේතුව තමයි ඒක අල්ලන්න පුළුවන් තරමේ සිහියක් නැහැ. අපිට සිහිය තියෙන්නේ ඒ සිතවිල්ල ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කොහෙදෝ තැනකදී ඉවරයක් වෙලා යන්න හදනකොට තේරුම් ගන්න විතරයි. නමුත් එන විදියක් දාන්න. දැන් සම්පජඤ්ඤය තුලින් මොකද කරන්නේ? එතකොට ඒ සිතවිල්ල යන අවස්ථාව තේරුම් අරගෙන ඉස්සෙල්ලා හොඳින් මතක තියාගන්න. මම තා ඉස්සෙල්ලා ඒ සිතුවිල්ල යන එක තේරුම් ගන්න. ඒක සිතුවිල්ල මම හිත හිතා ඉන්නේ ඉන්නවා කියන එක තේරුම් ගන්න. ඒකයි මම ඔබට සාදර වෙන්න කියලා කිව්වේ. මෛත්‍රී සිතුවිල්ලක් ඇති කරගන්න කියලා කිව්වේ. ඒකේ තේරුම හිතන්න අවසර දෙනවා කියන එක නෙවෙයි. හිත යනවා කියන එක දැනගන්නවා. ඒක නෝන. ඒ ඉන්නේ සම්පජන්‍ය එක්තරා අවස්ථාවක තමයි. දුක තේරුම් අරගෙන තියෙනවා එක්තරා අවස්ථාවකදී විතරක්. ඒ දුක පටන් ගන්නකොටම තේරුම් අරගෙන නැහැ. ක්‍රියාත්මක වෙනකොටත් තේරුම් අරගෙන නැහැ. ඒ දුක හින්දා තවත් දුක් ගොඩාක් ඇති වෙලා මොන හරි වෙනකොට විතරක් තේරුම් අරගෙන තියෙනවා. මම දන්න හාමුදුරුවෝ කෙනෙක් හිටියා. උන්වහන්සේ හරිම හොඳයි. හරිම හොඳයි. හැබැයි හරිම සැරයි. මොකද ගිහි කාලේ එහෙම ওই සැප විදිහට ඉන්න ඕන රැකියාවක් කරලා තියෙන හින්දා. ඉතින් මොනවාද හැබැයි හරිම ආදරේ අපිට. හරිම ආදරයක් තියෙන්නේ. ඒ වුණාට මොකක් හරි පොඩි කාරණාවක් වෙච්ච ගමන් ආමුදුර මුකුත් නැහැ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් වුණාම ඇති ආයෙකින් එහෙමම තමයි කතාව. හැබැයි එහෙම බැන්නා වුණාට විගහාට ඒ කේන්තිය නතර කරගන්නවා නතර වෙනවා. උනාගේ පස්සේ අපිත් කතා කරනකොට කියනවා මේ දාවේ තාමත් මම වචන කතා කරන්න කලින් මේ වචනේදී මම කතා කරන්න යන්නේ කියන එක කියන තැනට හිත ගන්න බැරි වුණානේ මට. මට සිහිය එන්නේ මට නුවණ එන්නේ මට තේරෙන්න පටන් ගන්නෙ ඒ වචනේ කියාගත්තට පස්සේනේ ඔය වගේ උදාහරණ අනන්ත ඔයතු ගාව තියෙන්න ඕන හැබැයි උත්සාහ කරනවා නම් ඒ තියෙන තැන හඳුනාගෙන ආපස්සට එන්න පුළුවන් සම්පජඤ්ඤය තමයි අතීතේ කියවන් උගන්න අපි ආපස්සට අරගෙන යන එහෙම යන්නම වෙනවා යා යුතුයම වෙනවා එහෙම ගිහිල්ලම තමයි ඉගෙන ගන්නට වෙන්නේ මේ දුකේ ආරම්භය මෙන්න මෙහිදී තමයි සිදුවන්නේ. අපි එහෙම නැතිනම් හැමදාම වගේ කරන්නේ අර ඇලස්තර බඳිනවා වගේ වැඩක් වෙන්න පුළුවන්. නමුත් දුක හටගන්න කාරණේ වෙනම තැනක තියෙනකම් ඒ දේ හටගත්තට පස්සේ දෙස් දෙවුල් තියන්ට හෝ වැඩ කටයුතු කරන්න ගියා වුණාට මහ ලොකු ප්‍රයෝජනයක් නැහැ. මොකද දුක ඇති වෙන්න හේතුව තියෙන නිසා. එතකොට මම අපිට සම්පජන්‍ය උගන්වන ප්‍රධානම පාඩම තමයි හේතුවක් ඇති වුණොත් ඵලයක් තියෙනවා. ඒ හේතුව නැති වුණොත් ඵලය නැති වෙනවා කියන සත්‍යය. හැම කාරණාවකටම හේතුවක් තියෙනවා. ඒ හේතුව නැති වුණොත් ඒ කාරණාව නැති වෙනවා කියන එකයි. අපි භාවනාව තුළදී තමයි ඉගෙන ගන්න පටන් ගන්නෙ ඔය කියන රාගයට හෝ ද්වේෂයට හෝ මෝහයට හෝ කියන ඒ කියන දේවල් වලට යන්න පටන් ගත්තේ කොහෙන්ද? මොකද්ද ප්‍රභවය කියන්නේ? මූලාරම්භය කොහෙන්ද කියන එක ඉගෙන ගන්න සම්පූර්ණ. එතකොට අතීතය කියවන්නේ සම්පජඤ්ඤය කියලා කිව්වනම් මේ සම්පජඤ්ඤය කියන කොටස නැත්නම් සිහිනුවන කියන සියලු සංසිද්ධිය භාවනාවේදී ඔය කියන සම්පජඤ්ඤ කොටසේදී තමයි අපි ඉගෙන ගන්නේ ඒ කාරණාවක මුල ස්පර්ශ කළා නම් ඒකේ අග කොහොමද වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. අනාගතය බලන්න අනාගතය කියවන්න උගන්නන මූලික පාඩම උගන්වන්නේ සම්පජඤ්ඤ තමයි. ඒකට පාර පෙන්නේ සිහිය තමයි. එතකොට සම්පජඤ්ඤ කියන්නේ සිහියේ යාළුවෙක් සිහියේ ඊළඟ කෙනා සම්පජඤ්ඤය කියලා කියන එක හරි කියන එක දැන් ඔයයන්ට තේරෙනවා. හැබැයි අද දේශනාව තුළ මට කියන්න උවමනා වෙච්ච ප්‍රධානම කාරණේ තමයි සිහියේ පරිපූර්ණත්වය තුළ තමයි සම්පජඤ්ඤය හටගන්නේ කියන්නේ. ඒකින්ද හදිස්සි වෙන්න එපා. දැන් එහෙනම් වේදනාව ඇති වෙන්නේ මෙතනයි, පවතින්නේ මෙහෙමයි, නැති වෙන්නේ මෙහෙමයි. සංඥාව ඇති වෙන්නේ මෙහෙමයි පවතින්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි විතර්ක ඇති වෙන්නේ මෙහෙමයි පවතින්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා එහෙම හිතන්න හෝ එහෙම හොයන්න යන්න එපා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ එහෙම එකක් උගන්වන්නේ නැත උගන්වන්නේ කොහොමද සමුදය ධම්මානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී කායස්මින් විහෙරති කියලා කියනකොට ඇතිවීම දැනගැනීමෙන් කායानुපස්සනාව තුළ සතිපත් වාසය කරනවා වය ධම්මානුපස්සී විහෙරති විනාශ වීම දැනගනිමින් කායानुපස්සනාව තුළ වාසය කරනවා. ඕක ඉතින් වේදනානුපස්සනාවටත්, චිත්තානුපස්සනාවටත්, ධම්මානුපස්සනාවටත් කියන සතර සතිපට්ඨානයටම සාධාරණයි. හැබැයි අවාසනාවකට ඕකේ සමුදය කියන එකටත් වඩා අපිට වය තමයි පළවෙනිම අහුවෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ආරම්භයට වඩා අවසානයේ ගොඩක් වෙලාවට හම් වෙන්න පුළුවන්. කමඨහන් වර්තාවල් වලනත් ඒකට සාක්ෂි ඇති ඕන හොයන්ට ඕන. යතු කියනකොට කිව්වේ වේදනාව ඇතිවීමට වඩා නැති වෙලා යනකොට තේරුම් ගන්න ලේසි වුණා. නැත්තම් පළවෙනියෙන්ම අහුුනේ නැති වෙලා යනකොට. සිතුවිල්ලත් නැති වෙලා යනකොටයි තේරුනේ. ඊට පස්සේ ආයමනාද සංඥාවල් වගේ දෙයක් නම් මුලදී අහුවෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. අන්න එහෙම බලනකොට ඔය කියන සතිපට්ඨාන සූත්‍රය තුල අර කියාපර සමුදය ධම්මානුපස්සීවා විහෙරති කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන තැනත් එක්ක ඊළඟට එන කාරණාව තමයි සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන්නේ. ඕ සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති, චිත්තාසු චිත්තේසු විහෙරති ධම්මානුපස්සී විහෙරති කියලා. මම හිතනවා ඒක ඊළඟ සතියේකට කතා බහ කරන්න ඉතුරු වුණොත් හොඳයි කියලා. කොහොම නමුත් මේ කියන සම්පජඤ්ඤ කියන එක ඇති වේවි අපේ සිහිය පවත්වන ප්‍රමාණය මත අපේ ජීවිතය තුළ අපි සතිමත් වෙන්න සිහියෙන් ඉන්න උත්සාහ කරන ප්‍රමාණය මත සම්පජඤ්ඤය ඇති වෙන්න පටන් ගන්නවා. සිහියේ පරිපූර්ණත්වයේ ඇතිවීම මතයි සම්පජඤ්ඤය ඇති වෙන්නේ. ඒකෙන් තමයි පුතා හදිසි වෙන්න එපා. එහෙනම් ආ දැන් අහුණා විපස්සනාව හරියටම එහෙනම් ඕක කරා හරි කියලා. එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැත. දේශනා කරන්නේ මොකක්ද? සිහියෙන් ඉන්න. ඒ සිහියෙන් ඉන්න කෙනාට සම්පජඤ්ඤ කියන එක ඇති කරගන්න ඕන දෙයක් නෙවෙයි. ඒක ඇති වෙන දෙයක් කියන. චේතනාය කරණීයං ඒසෝ ධම්මා මේ ධර්ම සාකච්ඡා මාලාවේ මම කියාපු pāli වචන වලින් වැඩිපුරම කියාපු එකක් වෙන්න පුළුවන් වුණා. ඒකින්ද සිහියට ප්‍රධාන තැනක් දීලා අදාර කිව්වා වගේ තමන්ගේ ජීවිතය තුළ තියෙන මොකක් හරි එක කාරණාවක් අල්ලගන්න. මට මතකයි කාරණේකදී එක්කෙනෙක් වහම්බුණා එයා කිව්වා අවුරුදු 4ක් දුක වේද තට්ටු 4ක් දුක වේද අතු ගෑවයි කියලා. මම අහපුවාම මොකද්ද භාවනාව මොකද්ද කරන්න භාවනාව කියලා හම්බුනේ මම අතු ගන්නවා. මොකද්ද භාවනා කියලා අපම සිහිය කිව්වා. මොකද්ද සිහිය වෙන්න පුළුවන් මොකද්ද ඉතින් කරන්න කියලා අපෝ අතු ගන්නවා මම ටකස්ගල් පිළිගත්තා ඇත්තටම හරි කතාව හැබැයි කාලයක් කරන්න එතකොට තමයි ඒකට සාපේක්ෂ වෙච්ච අනිත් හැම කාරණාවක්ම ජීවිතය තුළ පුරුදු වෙලා එන්න පටන් ගන්නවා ඉතින් ඔන්න ඔය කියන කාරණා ටිකයි අද දවසේදී මට ඔයත්තන්ට මතක් කරන්න ඕනකම තිබේ භාවනා උපදේශයේ හැටියට ඉතින් ඒ කියලා දුන්න කාරණාවල් ඔයත්තන්ගේ ජීවිතය තුළ සංසාර ගමනෙන් නිදහස් වෙන්න උපකාරයක්ම වේවා කියලා බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම පිරුවන් සරණයි. සාදු සාදු ස්වාමීන් වහන්සේ අනුමෝදනා. හන්ද මයං ධම්ම කතාය සාදුක්කං දදාමසේ. මේ සදහම් දේශනාවේ කුසලය අප සියලු දෙනාම සාදු සිතින් අනුමෝදන් වෙමු. සාදු සාදු සාදු සාදු